දුක්ඛා පටිපදා කිප්පා විඥා සුඛා පටිපදා දන්ධා විඥා සුඛා පටිපදා කිප්පා විඥා ඉමාකෝ භික්කවේ චතස්සෝ පටිපදාති සාදු සාදු සද්ධාවන්ත පිනතුනේ අද පිනතුන්ට ධර්ම දේශනා කිරීම සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේහි සඳහන් වෙන ဒုတိ ය පටිපදා සූත්‍රයේහි එන සූත්‍ර පාඨයක් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා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 ටික ටික පුහුණු කරගෙන යන්නට ඕන. අන්න ඒ නිසා තමයි එබඳු තැනැත්තාට බොහෝ කාලයක් ගත වෙන්නේ මේ ධර්මතා මනසේ ප්‍රගුණ කරන්න. ඒ වගේම දැන් ඒ තැනැත්තා අර මුලින් සඳහන් කරපු ආකාරයට රාගය අධික නම්, ద్వේෂය අධික නම්, මෝහය අධික නම් ඒ රාග ద్వේෂ මෝහාදිය ඊට ප්‍රබල විදිහට මනසේ මතුවලා එනවා.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 නමුත් ඒ රාග ද්වේෂ මෝහ අධික පුද්ගලයාට සෑහෙන වෙහෙසක් මහන්සියක් ගන්නට වෙනවා දුකසේ තමයි පුහුණු කරන්නට වෙන්නේ අර කෙලෙස් ධර්ම වලින් පීඩා විඳිමින් ඇද වැටෙමින් නැවත නැගී හිටිමින් වැටි වැටි යන ගමනක් තමයි ඒතනත්තට යන්න වෙන්නේ. ඒ නිසා ඒතනත්තාගේ ප්‍රතිපදාව දුක්ඛ පටිපදා. දුකසේ තමයි පවත්වන්නට වෙන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතකොට ඒ බඳු දුකසේ පවත්වන පුද්ගලයාට අර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 ප්‍රතිපatti සම්පාදනය කරනවා ඒ තැනැත්තාට බොහෝ කාලයක් ගත කරන්නට වෙනවා අවශ්‍ය ප්‍රමාණයට ඉන්ද්‍රිය ධර්ම වඩවා ගන්නට එනිසා ඒබඳු තැනැත්තාගේ ප්‍රතිපත්තිය දුක්ඛ පටිපදා දන්දාභිඥා කියලා තථාගතයන් වහන්සේ හැඳින්වනවා ඊළඟට දෙවැනි පුද්ගලයා තමයි දුක්ඛ පටිපදා කිප්පාභිඥා ඒ කියන්නේ ඒතනත්තාටත් අර විදිහට රාග ద్వේෂ මෝහ ආදී ප්‍රබලයි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 එහෙම කෙනා බුදුහාමුදුරුව හඳුන්වනවා ප්‍රතිපදාව කටුක නැහැ. මොකද රාග ద్వේෂ මෝහ ආදී උත්සන්නව මතුවෙන්නේ නැති නිසා. ප්‍රතිපදාව කටුක නැති වුණාට සුවසේ ප්‍රතිපatti සම්පාදනය කළාට ඒතනත්තාගේ මනසේ ඉන්ද්‍රිය ධර්ම දුර්වල නිසා ඒවත් තියුණු කරගන්න ඒතනත්තට බොහෝ කාලයක් ගත වෙනවා. එතකොට ප්‍රතිපදාව සුවදායකයි හැබැයි අවබෝධය ලබන්නට බොහෝ කල් ගත වෙනවා. එබඳු පුද්ගලයන්ගේ ප්‍රතිපත්තිය බුදුහාමුදුරුවෝ දක්වනවා සුඛා පටිපදා දන්දහ විඥා. ඊළඟට හතරවෙනි පුද්ගලයා මේ සියල්ලෙන්ම වඩා ශ්‍රේෂ්ඨ ප්‍රබල පුද්ගලයා සුඛා පටිපදා කිප්පා විඥා. ඒ කියන්නේ රාග ද්වේෂ මෝහ ආදියත් එතරම් උත්සන්න නැහැ.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 ප්‍රතිපත්ති හතරක් හැටියට පුද්ගලයන් බෙදා දැක්විය හැකි බව මේ ဒ උතිය පටිපදා සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා